මාත වෙනවා බන්දුමති නගරය ඇසුරු කොට ඒ කුම්භවති කියන ගංගා ඉවුරෙහි වාසය කරන ජාතිමන්ත තාපස මේ ජාතිමන්ත තාපසය කියන්නේ ඒ ඒ තාපස්තුමාට බඳු පිළිදෙන්නේ ඔහු කියන එක පිළිබඳ බොහොම උදම් වෙලා සිටි කෙනෙක්. යාතිමන්ත තාපසයන් අද්දස්ස බන්දුමති නගරං නිස්සාය කුම්භවති නදී තීරේ විහාරං. ඔහු හිතන්නේ මම ජාතියෙන් විශිෂ්ටයි අහං ජාතියා විසිච්ඡෝ අඤ්ඤේහි පරිබුද්ධෝදකං පරිභුඤ්ජාමි අන්‍යයන් විසෙන් පරිභෝග කරන ලබ ජලය Taman පරිභෝග නොකරමි කියන එයා ඒ කියන්නේ වෙන කවුරුවත් පාවිච්චි කරන ජලයේ වතුර ඔහු පාවිච්චි කරන්නේ නැත. ගංගාවක් ගංගාව අසලනේ වාසය කරන්නේ ගංගුරෙහි. උපරි නදියා වසති. ඒ නිසා ඔහු වාසය කරේ ගංගාවේ ඉස්මත්තේ. අර මිනිසුන් වැඩි වශයෙන් ඉන්න පැත්තේ නෙමෙයි ගංගාවේ ඉස්මත්. මහා පුරිසෝ තස්ස උපරිභාගේ වාසං කප්පෙත්වා තස්ස උදක පරිභෝග වේලායන් දන්තකට්ටං කාදිත්වා උද්දකී පක්ෂි මේ මහා පුරුෂයන් කියන්නේ මේ බෝධිසත්වයෝ සිදු කළේ තමන් ගියා වාසයට ඒ ජාතිමන්ත තාපස යම් සිටින ස්ථානයට ඉහළින් තැනක වාසය කරා. ඒකට ගංගාව ගලා ජලය ගලාගෙන ඉන්නේ එතන සිට. එතනට ගිහින් ඒ ගංගා ජලයේ පාකර එනවා Taman පාවිච්චි කළ දැහැටි කූඩු. <clears throat> තාපසෝ තං උඩකේන වුයමානං විස්වා. ඉතින් මේ ජාතිවන්ත තාපසයන් දැක්කා මේ ජලයේ ගෙන් ගසාගෙන එන ඒ දැහැටි කූඩු දැකලා කේලි දන්නේ. කවුද මේවා මේ ජලයට ගන්න ගාන ලද්දේ කියලා ගියා ගඟේ ඉස්මත්තට. පටිසෝතං කියන්නේ ඒකනේ. ගඟ ගලාගෙන යන්නේ යම් පැත්තකට නම් ඒ ඒ ඉස්මත්තට ගියා. කවුද මේ මේ දැහැටි කන ජලයට දාලා දෙන්නේ කියලා බලාගන්න. දැක්ක බෝධිසත්වයන්ව දැකලා ඔය ඔතන ඉන්නේ කවුද කියලා. මාතංග චණ්ඩාලයාය ආචාර්යයන් එවයි කියේ. මේ ඉන්න මාතංග චණ්ඩාලයාය කිය. මා උපරි නදියා වසීති. මේ ගංගාවේ මේ ඉස්මත් ඒ පැත්තේ වාසය කරන්න එපා. පටිසෝතම්පි. දන්තකත්තං පටිසෝතම්පි වසීති මහා පුරිසෝ සාදු ආචර්යා ඔය පැත්තේ වාසය කරන්න එපා කියලා කිව්වම හොඳයි මගේ ආචාර්යෙනි කියලා හෙට්ටා නදී අවස්ථ ගඟේ පහළ පැත්තේ වාසය පටිසෝතම් පිදන්තකට්ටං තාපසං සම්තිකං ආවැක්ෂති ඉතින් මේ ඉර්ධිමත් තාපසයනේ ඒ ඉර්ධිමත් තාපසයෙකු බැවින් තමන්ට ඇති වුණා මේ දැහැටි දඬු මේ උඩුගම් බලා යවන්නට තාපසෝ පුනගංසා ඉතින් අර තාපසයා එතනට ගිහි තාපසෝ පුනගංසා අපේති ඡණ්ඩාල උතනින් පහ වෙන්නේ ඡණ්ඩාලය මා හෙට්ටා නදියන් වස්ස මේ ගඟේ ඔය පහළ පැත්තේ වාසය කරන්නට එපා උපරි නදියා ඒව වසා අයිමත් යන්නේ කිව්වා ඉස්මස්ට මහා පුරුෂෝ සාදු ආචාර්යා පිටකාකාසි. හොඳමයි ආචාර්යනි කියලා ඒ විදිහට කළා. පුනපිතතේවා හොස් ආයිමත් අර දැහැටි දඬු ගඟේ පාවීගෙන එනවා. තාපසෝ පුනපිතත කරෝති දුක්ඛෝ මහා පුරුෂං සප්ප. ඒ තාපසයා ඒ නැවතත් මේ විදිහටමයි මොහු කරන්නේ කියලා බොහොම තරහා ගියා. ගිහින් මහා පුරුෂං සප්ප කියලා. මහා පුරුෂයාට සාප කළා. සූර්යස්තයේ උද්ගමන වේලාය සත්‍යදා මුද්ධා ඵල සූර්යයා නැගෙන වේලාවෙහිදී ඔබේ හිස සත්කඩකට පැලේවා. මහා පුරුෂෝ සාධු ආචාර්ය අහං පන් සූර්යත්තානන දේවී කිවක්වා සූර්යත්තාන නිවාරේ. හොඳමයි ආචාර්යනි මම සූර්යාට නගින්නට දෙන්නේ නැත කියලා සුරියුට්ටාන නිවාරි ඒ සූර්යා නැගෙන්නේ වැළැක්කුවා ඒ ඍද්ධි බලය මේ ඉන්නේ දන්නවනේ ඒ මේ මේ චන්ද්‍ර සූර්යයන් පවා ඍද්ධිමතුන් Tamange වශයෙන් පවත්වනවායි කියලා වශයෙන් පවත්වනවායි කියලා ඒ ඍද්ධි විශේෂය නිසායි අචින්තයයි කියලා කියන්නේ තතෝ රත්තින විහාය විභාය විභායති අන්ධකාරෝ ජාත රාත්‍රිය ගෙවි යන්නේ නැහැ ඒ සූර්යා නැගෙනකොට මේ මේ අඳුර පහවි යන්නේ දැන් සූර්යාට නැගෙන්නට අවස්ථාව මේ 이르දි බලයෙන් නවත්වා තිබෙන නිසා අන්ධකාරයෙන්ම පැවතුණා භීතා බන්දුමති වාසිනෝ තාපසස්ස සම්තිකං ගත්වා අත්තිනිකෝ ආචාර්ය අම්මාකන් සොත්ති භාවෝති කිච්චින්සු. බියටපත් බන්දුමති නගර වාසීයන් තාපසයාගේ සමීපයට ගිහි අපට සොත්ති භාව සොත්ති භාව කියන්නේ අපට යහපත් බව නැත්නම් ගිය නැතුව වාසය කරන්නට හැකි බවක් ඇත්තේද කියලා ඔහුගෙන් ඇසුවා. තේහි තං අරහාති මඤ්ඤන්ති තේහි තං අරහාති මඤ්ඤන්ති සෝ තේසං සමා සම් සබ්බ මාචික් තේ මහා පුරිසං සංකම්ප්වා සූර්යං භන්තේ මුචතාති ආචිස් ඉතින් ඒ ආචාර්යවරයා නැත්නම් ඒ තාපසයා මේ මේ බෝධිසත්වයන් පිළිබඳ කිව්වා ඒක නැති කරන්නට පුළුවන් කෙනෙක් ඉන්නවා ගිහිල්ලා කියන්නේ ඉතින් තේ මහා පුරිසං උපසංසන ඔව්හු ඒ බුද්ධත්වයන් වෙතට ගිහින් සූර්යං භන්තේ මුංචතාති ආචිස් ස්වාමීනි සූර්යාව නිදහස් කරන්නට කියලා ඉල්ලා මහා පුරුෂෝ යදි තුම්හකං අරහා ආගන්තා මං සමාපේති ඉදින් නුඹලාගේ ඒ රහතන් වහන්සේය කියන තැනත්තා අරහා කියන්නේ ඒගොල්ලෝ පුදු පූජා පවත්වන තැනත්තානේ ඇවිල්ලා මට මගෙන් සමාව ඉල්ලතෝ. ඒ සූර්යයා නිදහස් කරන්න. නැගෙන්නට සලස්වන්න. මනුෂ්‍යා ගන්ත්වා තාපකන්න ආහස මිනිසුන් ගිහිල්ලා තාපසයාට කිව්වා. මේ එන්න ස්වාමීනි මාතංග පඬිතුයා වෙතට ගොස් ඔහුගෙන් සමාව අයදින්න. ඒ <clears throat> තමුන්නාන්සේලාගේ මේ කලාහය හේතු කොටගෙන අපව නකන්නට එපා. ඔහු කීවා ඒ තාපසයා මම චණ්ඩාලයාගෙන් සමාව ඉල්ලන්නේ නැහැ. නාහං චණ්ඩාලං සමාපේ. ආ මනුෂ්‍ය අම්මේ ත්වන් නාසේසීති. තං හබ්දපාදේසු ගහෙත්වා මහා පුරුෂයස්ස සම්තිකන් දීස්. ඔබ මේ අපව නසන්නටයි යන්නේ කියලා ඒ තාපසයාගේ අතින් පයින් අල්ලාගෙන ඒ කියන්නේ අල්ලාගෙන ඇදගෙන ගියා බෝධිසත්වයන් වෙතට ඇදගෙන ගිහින් මේ ඇදගෙන ගිහිල්ලා ලැබුවා ලැබුවා මහා පුරුෂයා කියන බෝධිසත්වයෝ මම පාද මූලේ කුච්චයා නිපජ්ජිත්වා කමාපෙන්තේ කමා මගේ පාමුල මේ කියන්නේ දිගාවලා උච්චියා කියන්නේ බඩනේ. උච්චියා නිපජ්ජුක්කා කියන්නේ මේ බඩ බිමට වදිනසේ දිග ඇතිලා මේ සමාව ඉල්ලතොත් මම සමාවෙමි. මනුස්සා ඒවන් කරෝහි ඉතිහාස. මිනිසුන් කිව්වා තාපසයට එහෙම කරන්නේ කියලා. තාපසයා කිව්වා නානම් චණ්ඩාලං තමයි. මම මේ චණ්ඩාලයාගේ සමාව ඉල්ලන්නේ නැtei. නාහෙන් චණ්ඩාලම් වන්දාමි. මම චණ්ඩාලයට වඳින්නෙත් නැති. තව ඡන්දේනන වන්දිස්සති. ඔබගේ කැමැත්තෙන් ඉදින් නොවඳින්නේ නම් හත්පාද මස්සු ජීවාදීසු ගහෙත්වා මහා පුරුෂස්ස පාද මූලයේ සයාපේස. එහෙම කියලා අතින් කයින් මස්සු ජීවා මස්සු කියන්නේ කවුරු? ජීවා දෙල්ල කියන මේ හැම තැනින් වලින්ම අල්ලගෙන ඉතින් මිනිස් මහ රාශියයි ඔක්කොම අල්ලගෙන මහා පුරුෂස්ස පාදමූලේ සයාපේස මහා පුරුෂයාගේ පාමුල නිදි කෙරේ දිගා කෙරේ සෝ කමා මහං ඉමස් අපිචාහං තස්සේවානු කම්පාය සූර්යන්න මිචා මොහොතේ මම සමාවෙමි එහෙත් ඔහු කෙරෙහිම තියෙන අනුකම්පාවෙන් අනුකම්පාවෙන් මම සූර්යාව නිදහස් නොකරමි. ඉතින් <clears throat> තමා පහ තමා මහන් විමස්ස අපිචාහ එතකොට වූවා මම තස්සේවාන් කම්පාය ඔහු කෙරෙහි ඇති අනුකම්පාව නිසාම සූර්යයන් මිචා සූර්යාව නිදහස් කරන්නේ නැහැ. සූර්යෙහි උද්ගත මැත්තේ බුද්ධාස සත්‍යදා පරිස. සූර්යා නැගෙන විටම ඔහුගේ හිස සත් කඩකට පැලෙනවා. මනුෂ්‍යා දානිකන්තේ කිංකප්පක. ඉතින් බෝධිසත්වයන්ගේ මිනිස්සු ඇරුවා. ස්වාමීන් දැන් එහෙනම් මොනවද කරන්නේ කියලා. මහා පුරිෂෝ තේනහි ඉමං ගලත්තමානේ උඩකේ තපෙත්වා මත්තිකා පින්ඩේ නස්ස සීසං පටිච්චාදේත. එහෙමනම් මොහුව මේ දෙල්ල වනතෙක්ම වතුරෙහි බස්සලා <clears throat> හිස මත්තිකා පින්නේ නැස් මැටි පිටකි හිස වසන්නේ තේරුණාද මේ හිසේ හිස වහන්නට ඒ කියව මැටි වලින් මැටි වලින් වතුරෙහි ග්‍රීවය දක්වා ගිල්ලනවා <clears throat> සූර්ය රශ්මිහි සුක්ඛෝ හිරුරැස් ස්පර්ශ වූ හැටියේම හිරුරැස් වැටුණු හැටියේම මත්තිකා පින්ඩෝ සත්‍යදා පරිස්ස මේ නැටි පිඬ විසේ වසා තිබෙන නැටි පිඬ සත් කඩකට ඇලෙනවා ඇත. තස්මින් ඵලිතේ එය පැලුණු කල්හි ඒස අඤ්ඤත්‍ර ගච්ඡතු තියා මෝහය එතනින් වෙන තැනකින් කට යන්නට තේ තාපසං හත්පාදාදීසු ගහිත්වා තථා කංශ වින් තාපසයාගේ ආස්වාවෙන් අල්ලාගෙන ඒ විදිහටම කළා සූර්යේ මුංචිත මත්තේ මත්තිකා පින්ඩෝ සත්තදා පලිත්වා පති සූර්යා නැගුණු හැටියේම ඒ මැටි පිට සත්කඩකට පැලිලා වැටුණා තාපසෝ භීතෝ පලා තාපසයා භයටපත් පලා ගියා මනුෂ්‍යා දිස්වා පස්සත භෝ සමනස්ස අනුභවಂತಿ දන්තකට්ඨ කිපන මාදින් කත්වා සබ්බං විත්තාරිත්වා මිනිසුන් මේ බව දැකලා මේ දැකලා බලන්න තාපසයාගේ තිබෙන ආනුභාවය ශ්‍රමණයාගේ තිබෙන ආනුභාවයයි කියා ඒ දත් මේ මේ කියන්නේ ගැහැටි බඳු වැටුණු අවස්ථාවේ සිට සියලුම ප්‍රවෘත්තිය විස්තර කරලා නත්ති ඊපිසෝ සමනෝති තස්මින් පසීදී මේ මේ බඳු ශ්‍රමණේ තවත් නැtei කියලා ඒ බෝධිසත්වයන් වහන්සේ කෙරෙහි බොහොම ඇහැදුනා. තතෝ පබුති සකල ජම්බුදීපේ කත්තිය බ්‍රහ්මනාදීය ගහත්ත පබ්බජිතා මාතංග පණ්ඩිතස්සු පට්ඨාමය ගමස්. එත එදා සිට සියලුම සම්බදිව ශාත්‍රීය බ්‍රාහ්මණ ආදී වූ වුන්ද ගෘහස්ත ප්‍රවෘජිතයෝද මාතංග පඬිතයන්ගේ උපස්ථානය පිණිස ඉලෙයි. කියන්නේ මාතංග පඬිතයන්ට ගරු කරන්ද සලකන්නට ලැබුණා. සෝ යාවකායුක්ති තත්වා කායස්ස බෙදා භක්ම ලෝකේ උපජ්ජත් උපජ්ජි. ඉතින් මාතංග පඬිතුයෝ දිවි අකිතා වාසය කොට මරණින් පසු භක්ම ලෝකේ උපන්. තේනාහ භගවා එබැවින් භාග්‍යවතුන් වහන්සේ වදාළේ මේ සූත්‍රයේදී අදමිනාපි ජානාති භක්ම ලෝකූපපත්තිය කියලා මාතංග පඬිතුයන් ගැන කිව්වේ එවන්න ජච්ඡා වසලෝ හෝති කම්මනා වසලෝ හෝති සාධිත්වා ඉදානි නජච්ඡා හෝති භාක්මනෝ කම්මනා හෝති භාක්මනෝ කීතං සාධේතුම් ආක මෙසේ ජාතියෙන් නැත්නම් උපතින් කෙනෙක් වසලෙක් නොවන්නේද කර්මයෙන්ම වසලෙක් වන්නේ යයි කියන එකට කරුණ දක්වලා දැන් නජච්ඡා හෝති භාක්මනෝ කම්මනා හෝති භාක්මනෝ උපතින් කෙනෙක් බ්‍රාහ්මණයෙක් නොවන්නේය. කර්මය නිසා ඒ බ්‍රාහ්මණයෙක් වන්නේය කියන එක දැක්වීමට අධ්‍යායක කුලේ ජාත දුග්ගත්‍ය කරහාය වාත්‍යත් අර ගාතාව ආවේ අධ්‍යායක කුලේ ජාත මන්තඥායකේ භාග්මන කුලේ මම යාරිය කිව්වා මන්ත මන්ත්‍ර කියන්නේ වේදය වේදය මේ සත්‍යයනා කරන ඉගෙන ගන්න උගන්වන බ්‍රාහ්මණ කුලයේ උපන් කෙනෙක්. අධ්‍යායක කුලයේ ජාත. මන්තානං අධ්‍යායකේ අනුපකුට්ඨේ ච බ්‍රාහ්මණ කුලේ ජාතාති අත්ථ. මන්තා බන්ධවා යතේ සංති මන්ත බන්ධවා. මන්ත බන්ධවා කියන්නේ වේදය හරියට තමාගේ නෑයක වගේ පවත්වන්නු බැවින් මන්ත බන්ධවා කියලා. මන්ත බන්ධ වේද බන්දු වේද පටි පටිසරණාත්‍ය බුද්ධංගෝ වේදේ තමන්ට පිහිට කොට වාසය කරන්නු තේ පාපේසු කම්මේසු අභින්න උපදිසරේති තේ එවං කුලේ ජාතා මන්ද බන්දවා ච සමානාපි යදි දැන් ඒ මේ අධ්‍යායක කුලයයි කියන ඒ බ්‍රහ්මන කුලෙහි පන්න ඒ බ්‍රහ්මණිය වූවක් තේච පාපේසු කම්මේසු අභින්න මුපදිස්සරේති. ඔව්හු නිරන්තරයෙන් පාප කර්මයන් සිදු කරන්නේ නම් තේවං තේ එවං කුලේ ජාතා මන්දබන් මන්තබන්ධවා ච සමානාපි යති පානාති පාපාදීසු පාප කම්මේසු පුනක් පුනම් ප්‍රතිස්තම්ති අත දිත්තේව ධම්මේ ගහරයා සම්පරායේ ච දුක්ඛ ඉතින් උපතින්ම Taman බ්‍රාහ්මණයෙක්යයි කියා කියාගත්තා. Taman නිරන්තරයෙන් නැත්තම් බොහෝ අවස්ථාවන්හිදී සතුන් මැරීම, සොරකම් කිරීම, කාම මිත්‍යාචාර ආදී ඒ දස අකුසල කර්මපතයන්හි යෙදෙන්නේ නම් හෙතෙම ditthéව ධම්මේ ගාරයි මේ ජීවිතයේදීම ලෝකයාගේ ගර්හාවට පාත්‍ර වන්නේ. සම්පරායේච දුක්ගති. සම්පරායේ කියන්නේ පරලෝකයේදී දුක්ගති. දුර්ගතියටද යන්නේ. තමන් කරන ලද ඒ පාප කර්මයන් නිසා. මේ ජීවිතයේදී මේ පාපී පුද්ගලයා තමන් කරන පාප කර්ම නිසා මේ කියනවානේ සතුන් මරන්න එක්ක හොරෙක්ක ආදි වශයෙන් සල්ලාලේක්ක ඔයාදී ඒ විදිහේ ගැරහුම් වචනනේ අහන්නට සිදුවන්නේ ඒ ගාරාය. සම්පරායේ පරලොවෙහිදී දුක්ගත දුක්ගතිය. තේ ඒව මුපදිස්සමානා ඉමස්මින් ඒව අත්භාවේ මාතා පිතූ හිති. දැන් ඒක වැඩි දුරට පහදන්නට කියනවා. මේ විදිහට වැරදි කටයුතු වල ක්‍රියාවල යෙදෙන තැනැත්තේ බ්‍රහ්මණීතු උවත් මේ ජීවිතයේදීම මාතා පිතූහිපි මව්පිය දෙදෙනාද නයිනේ අම්මා කම් පුත්තා මොහු අපේ පුතෙක් නොවේ විද්‍යාතායේතේ කුලස්ස අංගාර භූත මොහු උපන් කුලයට උපන් පවුලට හරියට අඟුරු කෑල්ලක් වගේ අංගාර භූත නික්කද්ධත නීති මොහුව පවුලෙන් ඉවත් කරන්න ඉක්කත් බ්‍රාහ්මණේහිති යහපතිකායතේ නයේතේ බ්‍රාහ්මනා මා නේසං සද්ද සද්ද යඤ්ඤතාල් පාකාදීසු පවේසං දේත මා නේහි සද්දින් සල්ලපතාත අඤ්ඤේහිති මනුස්සේහි පාපකම්මන්තායතේ නයේතේ බ්‍රාහ්මනා තේවං ගාරය්‍යාවං එතකොට බ්‍රාහ්මණයෝත් ඒතනත්තාට ඒ විදිහට යහපතිකායතේ මොහු ගෘහපතියෙක් කිය එනකොට ඒ බ්‍රහතුණියෝ කියන්නේ ඔවුන් සිල්වත්ය ගුණවත්ය කියා සැලකෙන බැවින්. ඔවුන් කියනවා මොහුනම් බ්‍රාහ්මණේ නොවේ. මේ කෞකම් වල යෙදී සිටින තැනත්තේ බ්‍රාහ්මණේ නොවේ. ගහපතිකායේ මොහු ගහ දුවපතිය වූය. නේතේ බ්‍රාහ්මණ ඔහු බ්‍රාහ්මණයෝ නොවේ. මා නේසං සද්ද යඤ්ඤ තාලිපාකාදීසු පවේසං දීත මොවුනට සද්ද කියන්නේ ඔවුන් කරන අර දන් දීම් කරන්නේ. අර ඒවට කියන්නේ මේ යාග යාග වශයෙන් දෙන දන් තියෙන්නේ. ඒ වාට සබ්ද යඤ්ඤ තාලිපාකාදී. ඉතින් ඒ වාට ඒ තාලිපාකී කියන්නේ ඒ බත් එහෙම බෙදෙන තලි මේ තලිය ආ ඒ වා මොහුට ලල්නට අත ගන්නට දෙන්නට එපා. මොකද මොහු බ්‍රාහ්මණයෙක් නෙවෙයි බ්‍රාහ්මණයටයි ඒක කරන්නට පුළුවන් පවේ සංදේශ මානේහි සද්ධින් සල්ලපතාති ඔවුන් සමග කතා කරන්නට අඤ්ඤේහිපි මිනිස්සේහි අන්නේ මිනිසුන්ද පාපකම්මන්තායේති මොහු පව්කම් කරන්නෝය නයේතේ බ්‍රාහ්මනා ඔව්හු බ්‍රාහ්මණයෝ නොවේ යා එවං ධාරయ్యා වුනි මෙසේද ගැරහුම් ලබන්නෝ වෙත් සම්පරායිතනේ සංදුග්ගති නිර්යාදි බෙහෙත පරල වෙහිදී ඔවුන්ට දුර්ගතියට පැමිණෙන්නට වෙනවා නිර්යාදි බෙහෙදා කියේ නිරේතිරිය ප්‍රේත අසුර කියන ඒ සතර අපායෙහි දුග්ගති ඒතේසං පරලෝකේ හෝති කියප්තු ඔවුන්ට පරලෙහිදී දුර්ගතියට පැමිණෙන්නට සිදුවනවායි කියන එකයි එහි අර්ථය පරලෝකේ ඒතේසං දුක්ඛස්ස ගති දුක්ගති දුක්ඛප්පත්තේව හෝති කියත්තු නමේ ජාති නිවාරේ දුක්ගත්‍යාග රහයව ඒ නිසා දැන් උපතින්ම තමන් බ්‍රාහ්මණයෙක් වූ නිසාම තමන් සිදු කරන ලද පාප කර්මයන් නිසා තමන්ට අන්‍යයන්ගෙන් ලැබෙන ගැරහුම් නැතිවන්නේ නැහැ මේ ගැරහුම් ලබන්නට සිදු වෙනවා. Taman බ්‍රාහ්මණයෙක් වුවත් අන්‍යයන් විසින් කරන ගර්හාවට Taman ලක් වෙනවා. ඒක බලපන්නට බෑ. ඒකයි නනං නනේ ಜಾති නිවාරේ. දුග්ගත්‍ය ගරහාය දුග්ගතියට පැමිණීම හා ගර්හාවන් ලැබීම කියන මේ දෙකෙන්ම ಜಾතිය ගැන හිතා වැලකීමක් වන්නේ නැහැ. මේ සාතතා කට්ටාපි යන්තම් සාරතෝ පච්ච ජාතියේතේ පාපකම්මේසු පදිස්සන්තේ බ්‍රහ්මනේ සම්පරායච දුග්ගතිති එත්ත උත්තප්පකාරාය දුග්ගතිය දිත්තේව ධම්මේ ගාරයාති එත්ත උත්තප්පකාරාය ගරහයවා නිවාරේති මේ විදිහට බුදුරජාණන් වහන්සේ ඒ ජාතිය තමන් කරන ලද පාප කර්මයන් නිසා තමන්ට අහන්නට සිදුවන්නා වූ ගර්හාවන්ගෙන් නොවලක්වන බවක් ඒ වගේම ඒ සිදු කළ පාප කර්මයන් නිසා මරණින් පසු නිර්යාදී සතර අපාය උත්පත්තියට පැමිණෙන්නට සිදුවීම සිදුවීමක් කියන මේ දෙකම නොලක්වන බව ප්‍රකාශ කොට ඊළඟට වදාරනවා නජච්ඡා වසලෝ හෝති නජච්ඡා හෝති භක්මනු කම්මනා වසලෝ හෝති කම්මනා හෝති භක්මනු ජාතියෙන් කෙනෙක් වසලේ වන්නේය කියන උපති මෙජච්ඡා හෝති ධාක්මනු ජාතියෙන් කෙනෙක් ධාක්මනියෙක් නොවන්නේය කම්මනා වසලෝ හෝති තමා සිදු කරන කායික වාචසික මානසික ක්‍රියාවන් කර්ම කොටගෙන වසලෙක් වන්නේය ඒ වගේම තමා සිදු කරන ඒ කාය වාක් මන කියන කර්මයන් හේතු කොටගෙන ධාක්මනියෙක් වන්නේය තේසං කසී භාරද්වාජ සුත්තේ උත්තමයමේව විශේෂතෝ වාහිතේ නිකුච්චිතං පා. ඉතින් ඒ අධික භාරද්වාජ ධාත්මයා මුලින් තමන් අදහස් කරගෙන සිටි සිතාගෙන සිටි බොහොම කමින් දැසගෙන සිටි මේ ධාත්මනයා පිළිබඳ වූ ඒ උසස් හැඟීම ධාත්මනයාය කියන්නේ ජාතියෙන්ම ඇතිවන තත්වයක් ඒ නිසා මේ මුණ්ඩක කියන හිස මුදු කරගත්ත වුන් ශ්‍රමණයන් කියන මේ අය වුණට වඩා පහත් තැනක සිටින්නෝ එබැවින් Taman ඒ යාග හෝම පූජාව සිදු කරන තැනකට පැමිණෙන්නටවත් සුදුසු නොවේ. ඒ හිතාගෙන සිටි ඒ අදහස බුදුරජාණන් වහන්සේගේ දේශනාව අසලා බ්‍රාහ්මණයා කවරෙක්ද වසලයා කවරෙක්ද කියන එක හොඳ හැටියටම වටහාගෙන බුදුරජාණන් වහන්සේට Tamante ඒ කරුණ පහදා දීම ගැන කරන ලද ප්‍රශංසාව දැක්වීමටයි එන්නේ නික්කුජිතං වා කුජ්ජය පටිච්ඡන්නං වා විවරය අන්ධකාරේ වා සීලපජ්ජෝතං භාරේය චක්කුමන්තෝ රූපානි අස්සන්තිති ඒව මේවා අනේක පරයයන ධම්මෝදේශිතෝ ආදි වශයෙන් එනවනේ. නික්කුජිතං කියන්නේ දැන් මොකක් හරි යටිකුරු කර තිබේ නම් අපි ගනිමු යම් විභාජනයක් විභාජනයක් භාජනයක ඇතුළේ තියෙන සියල්ලමත් සමග ඒ යටිකුරු කොට තියෙන. ඒ මේ විවරය නැත්තම් ඒ භාජනයේ ඇතුළත පේන්නේ නැහැ. ඉතින් එහෙම පෙනෙන්නේ නැති එකක් උඩුකුරු කොට දක්වන විට ඒ භාජනයේ තියෙන ඇතුළ ඇතුළේ අතු තියෙන දේවල් කෙනෙකුට දැක ගන්නට පුළුවන්. අන්න ඒ වගේ. දැන් Tamanta මේ කාරණය මේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ කරුණු සියල්ලම Taman කලින් දැනගෙන සිටි ඒවා නෙවෙයි. ඒක ඒ කොටස් ඒ සියල්ලම Tamanට හරියට වහපු දෙයක් වගේ. දැන් ඒක බුදුරජාණන් වහන්සේ විවෘත කොට දැක්කා. ඒකයි නික්කුජිතං වා උක්කුජ්ජි. විවෘත ඒ කියන්නේ ඒ යටිකුරු කොට තිබෙන දෙයක් උඩුකුරු කොට දැක්ුවා. පටිච්චන්නං වා විවරය කියන්නේ වහපු දෙයක් විවර කරන. අපිට පුළුවන් දැන් නානා ප්‍රකාර බඩු බාහිර ආදී කරලා රෙද්දකින් හෝ යම්කිසි වැස්මකින් වහලා තියෙන්නේ. ඉතින් කෙනෙකුට පේන්නේ නැහැ මොනවද මේ ඇතුළත තියෙන්නේ කියලා. ආපහරියේ බලා ගන්නට ඕනේ නෑ. ඒක ඒ වැස්ම ඉවත් කරලා පෙන්වන්නට ඕනේ. අන්න එහෙම වසා තිබෙන දෙයක් වැස්ම ඉවත් කරලා පෙන්වන්නක් මෙන්. පටිච්චන්නං වාදිබරිය. මූලස්සවා මග්ගං ආචික්කීය දැන් මං මුලා වූෙකුට මඟ කියා දෙන්නාක් නෙමෙයි. දැන් මොහු නම් මං මුලා වීමෙන් සිටියේ. නේ? ඔහුට ඇති වූ තිබුණ මං මුලාව තේරෙනවා. දැන් මේ ශාසනික ප්‍රතිපදාව පිළිබඳව නොදැන වෙන දෙයක් Taman විසින් කළ යුතු දේ හැටියට සලකාගෙන යම් තාක් දෙන සිටිතොත් ඒ හැම දෙනාම මම්මුලා වූ. ඒ හැම දෙනාම මම්මුලා වූ. තවත් විදිහකින් කියනවා නම් දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය කුමක් සඳහාද කියන මේ ප්‍රශ්නය නැඹුවොත් ඒට කෙලින්ම ලැබෙන පිළිතුර නම් නිවන සඳහාය කියන එක. ඒක ගිහි පැවිදි කියන ඒ ભેදයක් නැතිවම බුදුරජාණන් වහන්සේගේ ධර්මය නිර්වාණ ප්‍රතිලාභය පිණිසයි. නිර්වාණය ලබා ගැනීම නිර්වාණයට පැමිණීම නැත්නම් නිවන් අවබෝධ කිරීම පිණිසයි. ඒ තමයි ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ලබන්නට තිබෙන නියත ප්‍රයෝජනය කෙනෙකු. අනිත් කරුණු සියල්ලම ඉන් ඊට අදාළ නැත්නම් පරිබාහිර සම්පූර්ණ ඒකම නෙවෙයි. දැන් අපි කියමු කෙනෙකුට යම්කිසි මාර්ගයක ගමන් කොට යම්කිසි තැනකට පැමිණෙන්නට තිබෙනවා. ඒ තැනට පැමිණීම ටිකක් ඈත තැනක් නම් ඒ තැනට ඒ ගමන් මාර්ගයේදී යම් යම් තැන් වල නැවතින්නට වෙනවා ආහාර පාන ගන්නට ආදී ඒ කටයුතු කරන්නට ඒ වගේ නවතින තැන් තිබෙනවා මේ සංසාර ගමනේදී ඒ එහෙමත් සිදු කරන්නට වෙනවානේ කෙනෙකුට ඒ බුදුරජාණන් වහන්සේ දක්වා වූ නිර්වාණ මාර්ගෙහි ගමන් කොට ඒ ජීවිතයේදීම ඒ නිර්වාණ ධර්මය සාක්ෂාත් කරගත නොහැකි වෙතොත් ඒ තැනත්තා තවත් සසර ಜಾති කීපයක් හෝ බොහෝ ගණනක් හෝ උපදින්නට ඔහුට සිදු වෙනවා. එහෙම සිදු වෙන නිසා තමන් ඒ ගමනේදී භයානක ස්ථානයන්ට පැමිණ දුක් විඳීමට සිදුවන ඒ අවස්ථා වළක්වා ගැනීම සඳහා කෙනෙක් කය වචන සිත කියන නිද්වාරයේ සිදුවන දස අකුසල කර්මපතයන් ප්‍රධාන කොට ඇති ඒ වැරදි ක්‍රියාවන්ගෙන් වළකින්නට ඕන. ඒ වගේම ඒ දාන ආදී කුසල පුණ්‍ය ක්‍රියාවන්දී යෙදෙන්නටත් ඕන. දැන් කෙනෙකුට සුගතියෙහි උපදින්නට පුළුවන් සිදු කරන ලද නැත්නම් රකින්න ලද සීලය හේතු කොටගෙන සද්වාරෝහණ සෝපානං අඤ්ඤං සීල සමන්තුතු දෙව්ලොවට නගින්නට සීලය වගේ තවත් ඉනිමගක් හෝ කියලා අහනවා. ඒවට දෙව්ලොව යන්නට කැමති අය වෙතොත් ඒ අය හොඳටම සීල් රකින්නට ඕන. මොකද ඒ සීලයෙන් සීලය දුගතියට පමුණුවන එකක් නෙවෙයි සීලය සුගතියට පමුණුවන එකක්. ඒ නිසා ඒ සුගතියෙහි උත්පත්තිය ලබන්නට පුළුවන්. නමුත් සුගතියෙහි උත්පත්තිය ලැබීම මෙන්ම මේ මිනිස් ලොව නම් ඒ සුගති උත්පත්තියක් ලබන ලද තැනත්තාට ඊළඟට මේ ජීවිතය පවත්වාගෙන යාමේදී අවශ්‍ය කරන අවශ්‍යතාවන් තිබෙනවා කෑම බීම ඉඳුම් හිටුම් ආදී මේ දේවල් අවශ්‍යයි. ඒ දේවල් හොඳ හැටි සුගතියෙහි ඉපද අදමිටක හොඳ ඥානවන්ත කෙනෙකුන්වත් ඉවත් ඉපද. එහෙත් හොඳ හැටි කන්ද ලැබෙන්නේ නැති. හොඳට අනින්නට ලැබෙන්නේ නැති. යහ හොඳ වාසස්ථානයක් නැති. එහෙම කෙනෙකු වන්නට ඉඩ ඒ පින් නොසලකා හැරියොත් ඒ නිසායි පිනය කියන එක අවශ්‍ය වෙනවා කියන්නේ කාහට මිනිසුන්ට විතරක් නෙවෙයි දෙවියන්ට. දෙවියන්ටත් උනේ. ඒකයි මනුෂ්‍ය භූතස්සති උපකාරානි පුඤ්ඤානි දේව භූතස්සති උපකාරානි. සබ්බජිතස්සති උපකාරානි පුඤ්ඤානි. පැවිද්දාටත් කිම් උපකාරයි. සමහර පැවිද්දා කියන්නේ භික්ෂුන් වහන්සේලා මා දන්නේ භික්ෂුන් වහන්සේලා. වහන්සේලා සීලාදී ගුණයන්ගෙන් අඩුයි කියන්නට බැරි. බොහෝම උත්සාහ. එහෙත් ඒ තරම් ලබන්න ඕනේ. ලැබීම අතින් බොහෝම අඩු. අය ගැන මතක්. ඒ මොකද සමහරේ සමාජයේ තිබෙන ඒ ශීලාදී ගුණයන් අන්‍යයන්ට ප්‍රදර්ශනය කරන්න ඒවා මේ වහල උඩ නැගලා කියන්නට. එහෙම ඉදිරිපත් කරන්නේ නැහැ. ඒ සිල්වත් භවයේ කියන එක තමාටම තිබෙන දෙයක්. ඒක අන්‍යව දැනගන්නට ඕන. නමුත් ඒ දැනගන්නට සැලැස්වීමක් මේ සිල්වතුන් කරන්නේ නැහැ. ඒ විදිහට අප්‍රසිද්ධියේ වාසය කරන මේ සිල්වතුන් සිටින. එහෙම අයට බොහෝම අඩුයි ඒ ප්‍රත්‍යයෙන් බොහෝම අඩුයි. එනත් ඒ සිල් නැති කරගන්නේ නැහැ ඒ හේතු කොටගෙන. දැන් ඒ ප්‍රත්‍ය කියන එක ලබන්නට හේතු වන්නේ Taman රකින්න සීලයම නෙවෙයි. සීලයට හේතු වන්නට පුළුවන්. නමුත් පෙර කරන ලද ඉන් නැති බව. ඒකයි කුබ්බේචකත පුඤ්ඤතා. එය මේ අප මේ විග්‍රහයක් කරලා නැත්නම් මේ කාරණානුකූලව දැක්වීමක් කරනව නෙවෙයි. ඒ බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ ලෙස. මම ඊට කලින් මේ ස්ථානයේදීම කියලා ඇති අර සුමනා රාජකුමාරී බුදුරජාණන් වහන්සේගෙන් ඇසූ ප්‍රශ්න ගැන ස්වාමීනි ඔබ වහන්සේගේ ශ්‍රාවකයන් දෙදෙනෙක් සිටිනවා ඔවුන්ගෙන් කෙනෙක් බායකයෙක් අනෙකා බායකයෙක් නොවේ ඒ කියන්නේ එක්කෙනෙක් දන් දෙන කෙනෙක් අනිත් එක්කෙනා දන් දෙන්නේ නැත්නම් ඔවුන් දෙදෙනා ස්වාමීනි මැරි දෙදෙනාම දෙව්ලොව උපදිනවා ඒ දෙව්ලොව උපන් දායකයාය අදායකයාය කියන මේ දෙදෙනාගේ වෙනසක් ඇති වෙනවද? ඇති වෙනවා සුභනාලේ. ඒ දන් දුන්න තැනැත්තේ මුදුන් තැනැත්තාට වඩා ඒ දිව්‍යමය වූ ආයුෂය, වර්ණය, සැපය, බලය, අධිපතිකම කියන මේවා ලබනවා. ඒ වගේම ඒ මුදුන් එක්කනට වඩා ඒ දෙගනා ස්වාමීන් එතනින් චුත වෙලා ආපසු මේ මිනිස් ලොව උපදිනවා. එතකොට වුණ කේ වෙනසක්. වෙනසක් ඇති වෙනවා සුමනාවෙනි. ඒ දන් දුන්න තැනත්තේ මුදුන් තැනත්තාට වඩා මානසික ආයු වර්ණ සැප බල අධිපතිකම් කියන මේවායින් යුක්ත කෙනෙක් වෙනවා. ස්වාමීන් වහන්සේ දෙදෙනා ගිහි ගියක් කර පැවිදි වෙනවා. එවිට උණගේ වෙනසක් තිබේ. තිබෙනවා. සූනාවෙනි ඒ දන් දුන්න තැනැත්තේ නිදුන් තැනැත්තාට වඩා චීවර පිණ්ඩපාත සේනාසන ගිලම්පස කියලා සිව්පසය නොයිලාම බොහෝ සෙයින් ලබන කෙනෙක් වෙනවා ස්වාමීනි ඔවුන් දෙදෙනා පස්සේ ඒ මහානදම් සම්පූර්ණ කරනකොට රහත් වෙනවා ඒ රහත් වීමේදී ඔවුන් පිළිබඳ එහෙම වෙනසක් වෙනවා එහෙම වෙනසක් වෙන්නේ නැහැ ඒ රහත් බව පිළිබඳ ඒක තේරුම් ගන්නට ඕනේ හැබැයි රහතන් වහන්සේට ලැබෙන චීවරාදී ඒවා පිළිබඳ ඒ වෙනස එහෙමම පවතිනවා. රහත් භවයේ වෙනසක් නැත්තේ. වෙනසක් නැත්තේ. ඊළඟට චීවරාදී ලබන්නේ පෙර කරන ලද පින් නිසා. ඒ පින් තිබෙන තැනත්තා වඩාත්ම සිව්පසෙන් ලබන. අනේ නිසා තමයි පුඤ්ඤානම් භික්කවේ මා භාවිත කියලා බුදුජානක වදාරා. මහණෙනි, දිනට භයවන්නට එපා. පින් කරන්නට භයවන්නට එපා. සමහරු පින් කරන්නට භයයි. බය. තමන් ගෙන් යම් කිසිවක් යනවා. යනවා. විශේෂයෙන්ම පින් වශයෙන් කරන්නේ. දැන් බෞද්ධයන් පින් වශයෙන් කරන බෞද්ධයන්ගෙන් වැඩි දෙනා කරන පින්වන්නේ දන් දීමනේ දන් දීමේදී Taman සම්සක යම්කිසි ප්‍රමාණයක් දානය සඳහා වියදම් කරන්නට වෙනවා. ඒක නොයවසන, ඒකට නොකමැති වෙන බවක් මිනිසුන් තුල තිබෙනවා. ඒ தත්ත්වය නැති කරන්නට තමයි මේ ශ්‍රද්ධාව කියන එක ඕන කරන්නේ. ශ්‍රද්ධාව කියන මේ ඕන කරන්නේ ඒ සඳහා. මොකද ශ්‍රද්ධාවෙන් ඇදහිීම කියන එක පිළිගැනීම ඇදහිීම විශ්වාස කිරීම කියන එක කර්ම කර්මඵල පිළිබඳව ශ්‍රද්ධාව තියෙන කෙනෙකුට සලකා ගන්නට පුළුවන් දැන් මම මේ තරම්ව හිරිහැර කරදර නැතිව ආහාර පාන ආදී මේවායින් කරදර නැතිව වාසය කරන්නේ මා පෙර කරන ලද පින් නිසා එහෙම හිතන්නට පුළුවන්කම තිබෙන්නට ඕන. ඒ නිසා වර්තමානයේදී මම පින් කළ යුතුයි. ඒ පින් කරන්නට ලැබෙන අවස්ථා පැහැර නොහැරිය යුතුයි කියලා සලකනවා. සමහර විට ඒ ඔය ආර්ථික විශේෂඥයින්ට නම් පින් කරන්නට බොහෝම අමාරුයි. ඒ ඇයට පින් කරන්නට බොහෝම අමාරුයි. මම දන්නවා ඒ ආර්ථික විශේෂඥයෙක් විදිහට මාගේ අවස්ථාවක් කියන්නේ. ඔහුට ඉතා හොඳ කිනක් කරගන්නට අවස්ථාවක් ලබා දීම වශයෙන් මායේ ගියේ. ඒ එක් ස්ථානයකට වමනා කරන මේ වහලට වමනා කරන ෂීට් ටිකක් ලබා දෙන්නට ඒ ඒ තනත්තාගේ ධනවත්කම ගැන සැලකෙන විට ඔහුට මේ මුළු ගොඩනැගිල්ලටම වුවමනා කරන ශීර්ෂ ගැන ලබා දීම ඊතරම් කාරණයක් නෙවෙයි. එහෙත් ඔහු මට කිව්වේ දිස්ත්‍රික් එක ගැන. තෑගි දීම නිසා ගෙවන්නට තියෙන ටැක්ස් තියෙන්නේ. දිස්ත්‍රික් ආ ඒවා ගැන ඉන්කම් ටැක්ස් ගැන ඉතින් මාගේ අවස්ථාවේදී ඔහුගේ සිත නිකම් ඔහුගේ ඒ කාරණයට සම්බන්ධ වෙන එක වීම මේ නොකර හරින්නට ඉඩ සලස්වන්නේ නැතිව ඔහුගෙන් යමක් ටිකක් හරි මේ ලබා ගන්න මම කිව්වා මා කරපු පිනක් මා කරපු මා ඒ කාලේ ආරක්ෂාව කරගෙන සිටියේ ඒ ස්ථානයට ඕන කරන ජල නල දැමීමට රුපියල් 450ක් හෝ ඔන්න ඔහොම ගණනක් වුණා කරලා තිබුණා. එදා මගේ පටිතිදේ. මම ඒ මුදල් සියල්ලම දුන්නා ඒ භණ්ඩාගාරිකතුමාට. මම ඒක කිව්වා. ඔහු මට කියන වෙලේ එහෙනම් ඒ ඒ මාස කටයුතු කරගන්නට අමාරු වෙන්නට ඇති. සමහර විටක ඉතුරු කරපු අයින් අදින්නට ඇති. ඉතුරු කරපු අයින් you might have drawn from your savings. අදින්න. බාන්න. අර ඒ ඒ අර්ථ ශාස්ත්‍රඥයෙක් විසයි ඒ தත්වයට එතුමා ගැටුනේ. දැන් දැන් බොහෝ තැන් බොහෝ ඒවා තියෙනවා. දැන් ඒ සමිති සමාදම්. ඒවා සමහර විට මේ අර ආදායම් බද්ධයෙන් නිදහස් කිරීමක් කරනවානේ. ඒ ආදායම් බද්ධයෙන් නිදහස් කරන්නේ පොහොසතුන්ට ධනවතුන්ට Taman සම්පතක ධනෙන් යම් කිසිවක් දීලා ආදායම් බද්ධයෙන් නිදහස් වන්න. සමහරු එහෙම දෙන්නම අර ඒ නිදහස ලබා ගැනීම සඳහා සඳහා. ඉතින් එහෙම අවස්ථාවලදී සිදුවන පින කොයි තරම් විය හැකිද? කොයි තරම් විය හැකිද? පින් කරන්නට ඒ නිසායි දැනගන්නට ඕන. පින් කියන ඒවා ඒ කර ගැනීම ලේසි නෑ. සමහර හිතන්නේ බොහොම ලේසි වැඩක් නෑ. පින් කිරීමේදී පින් ඒ ඒකට සම්බන්ධ කරුණු තිබෙනවා. සම්බන්ධ කර්මය කියන්නේ පිනට පින් කිරි දානයක් දානයක් වෙනවා නම් දාන වස්තුව. ඒ දාන වස්තු ලබා ගැනීම සඳහා වියපැහැදම් කරන්නට තිබෙන මුදව සිදු කරන්නේ Tamanට දරන්නට තිබෙන මහන්සිය ඔයාදී නොඑක් කරුණු තිබෙනවා. නමුත් ඒ ඔක්කොටම වඩා වඩා සැලකී යුතු තැන තමයි තමාගේ සිත චිත්ත සංකාන මොන විදිහටද පවත්වන්නේ. ඒ නිසායි ඒ දන් දීමේදී හරි හැටියට කරුණු දැනගෙන ඒ දන් දීම සිදු කරන්නට කියලා උගන්වනවා. එහෙම නැත්නම් සිදු කරගන්නා පින වූ මහන්සිය තරම් විශාල එකක් නොවන්නට පුළුවන්. ඉතින් දැන් ධනය තිබුණු පමණින් හැමදෙනාම පින් කරන්නේ නැහැ. දැන් වර්තමානයේදී එහෙම මේ මේ උදාහරණ විදර්ශන බොහෝ ඇති නැත්නම් නමුත් අතීතයේ නම් අපිට පේනවනේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලෙින්ම සිටිය සමහර පුණ්‍යතුන් පිළිබඳ අදින්න පුබ්බක ගැන ඊළඟට අපුත්තක සිතානම් ගැන අපුත්තක සිතානම් දැන් අපුත්තක සිතානම් දන් දීම නිසා දන් දීමක් කිරීම නිසායි ඒකා විශාල ධනයක් ලැබුණේ ලැබුවේ එමනේ එක જાතියකදී සගරසිකී කියන පසේ බුදුරජාණන් වහන්සේට උන්වහන්සේ Tamanගේ නිවසට වැඩි අවස්ථාවකදී මේ ශ්‍රමණයන් වහන්සේට යමක් පූජා කරන්නටයි කියලා නියම කළ පිනෙන් ඒ පින නිසායි විශාල ධනයකට හිමිකම් ඇති පුද්ගලයෙක් වුණේ. එහෙත් පසුව Tamante ඒ කළ පින පිළිබඳවම ඇති වුණු නරක අදහසක් නිසා. නරක අදහස මොකක්ද? මේ දුන්න දේ ඒ ශ්‍රමණයන් වහන්සේට නොදී තමන්ගේ වැඩ කරන තමන්ගේ කටයුතු කරන මෙහි කරුවෙකුට කම් කරුවෙකුට දුන්නා නම් තමන්ට ඒ යම් ප්‍රයෝජනයක් තිබෙනවා කියන මේ අදහස ඔහුට පසුව ආවා. ඒ නිසා මොකද වුනේ? අර හිත හොඳින් කරපු පින නිසා ලැබෙන දේවලින් ප්‍රයෝජන ගැනීමට සිත දෙන්නේ නැති තත්වයක් ඇති ඔහුට ඕන තරම් ආහාර පාන පිළියෙල කරගෙන භුක්ති විඳින්නට පුළුවන් කෙනෙක්. නමුත් ඔහු එහෙම කන්නට ලෑස්ති වෙන්නේ නැහැ. ඔහුට හොඳට අඳින්නට තිබුණා. අඳින්නට වත්තම තිබුණා. එහෙත් ඇන්නේ නැහැ එහෙම. ඔහු ගියේ කෑලි හැලෙන කරත් එක නැගලා. මොකද ඒ කරපු පිනේ තිබුණ බලය ඔහු පසුව ඇති කරගත්ත සිතකින් මැඩ දැන් මැඩ මැඩගත්තා නැති කළා. ඒ නිසා ලැබූ ධනයෙන් ප්‍රයෝජන ගන්නට සිත එන්නේ නැහැ. දැන් එහෙම සමහරු සිටිනවා. ඔවුන් මේ ධනය තබා යනවා. Tamangen පසු ඒවා භුක්ති විඳීමට එන අයගෙන් නරුණත් දැනුම් අහ. මේ යන්නේ බොන්නේ නැතුව හම්බ කරපු හැටි කියලා. හා එහෙම තියා යන්නට ඒ අය මේ රැස් කරන්නේ. රැස් කරනවා මිසක ප්‍රයෝජන ගන්න. අන්න ඒක කර්මය නිසා වන දෙයක්. කරනවා. එබැවින් මොන හෝ ඉතා සුළු හෝ පිනක් කරලා. ඒ පින පිළිබඳවත් පව පිළිබඳවත් කිසිදු විදක එය සුළු යයි කියලා කල්පනා කළ යුතු නැහැ. පාපය ගැනත් එහෙමයි. පවය කියන එක සමහර කිපන්නට බැරි නෑ. මොකද පොඩි වැඩක් නෙකේ. නැහැ එහෙම සලකන්නට සුදුසු නෑ පව පිළිබඳ. මොකද ඒකෙන් Taman රැස්කලේ කර්මයක්. ඒ පාප කර්මයාගේ විපාකයක් Tamante එනවා. ඒ නිසා ඒක සුළු කොට සැලකීම නෙමෙයි. සිදු වුණා නම් ඒබඳු පවක් මින්පසු ඒබන්දක් නොකරවි කියන ආයති සංවරෙහි පිහිටන්නට. පිනක් කළාම ඒ පින සුළුයි කියා මොසලකා ඒක කිරීම පිළිබඳව Taman නැවත නැවතත් සලකා ඒ සතුට ඒ කියන්නේ මේ පින පිළිබඳව Tamange තවදුරටත් කුසල් සිත් උපදවා ගන්නට ඕන. එහෙමයි පින් ගැන සලකන්නේ. දැන් ඒ තැනකා ඉතින් බලන්න ඔහු ලබාගත්තේ ධනෙ. කිසිදු ප්‍රයෝජනයකට ගත්තේ නැහැ. යහපතෙහි යෙදුවේ නැහැ. Tamanta පරලොව පිහිට පිණිස පවතින්නට යොදාගත්තේත් නැහැ. ඒ නිසා මොකද වුනේ? මැරී ගොස් රෞරවය කියන මහා නිරයෙහි උපන්නා. රෞරවය කියන මහා නිරේ බුදුරජාණන් වහන්සේම වදාරනවා රෝර රෞරවේ පච්චති කියන රෞරවෙහි ගැන දැසනවා රෞරව නිරේ ඉතින් තමා මේ ජීවිතයේදී ලබාගත් ධනයට පුළුවන්කම තිබුණද මේ निराදුකට පත්වීම වළක්වන්න බැරි වුණා නමුත් ඔහු හොඳ අනුශාසනයක් ලැබලා හොඳ කෙනෙකු ඇසුරු කරලා බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලේ උන්වහන්සේ ඇසුරු කරලා උන්වහන්සේගේ ශ්‍රාවකයන් ඇසුරු කරලා උන්වහන්සේලා දක්වන මාර්ගෙහි ගමන් කිරීම වශයෙන් සමාජ සතු ඒ ධමය අපි මෙහිදීම කියපු විදින් විදේති පුරිසෝ ගම්භීරේ ඕද කන්තිකේ අත්තේ කිච්චේ සමුප්පන්නේ අත්ථාය මේ භවිස්සති කියලා එහෙමනේ කෙනෙක් ධනිය තැන්පත් කරන්නේ. ඒ වගේ මේ ශාසනයෙහි භික්ෂු භික්ෂු මේ උපාසක උපාසිකා කියන සිව් පිරිස එහෙම නැත්නම් බුද්ධ ධම්ම සංඝ කියන රත්නත්‍රේ විශේෂෙහි යම තැන්පත් කළාම කොයිතරම් යහපත පිණිස උට ඒ පවතින පවතින දැන් එහෙම බැරි නම් අඩු ගන්න ඔහු අනුන් කරන පිනක් හරි අනුමෝදන් වන්නටවත් ධ්‍යාන එහෙම ගියෙත් නෑ කියන්නේ. මොකද ඔහුට තිබුණේ මේ මුදල් වැයවීම නුරුස්සම බවක්. මොනකලේ ඒක ගොඩ ගැන එහෙමයි. ඒකෙන් ටිකක්වත් එහාට මෙහාට යන එක හොඳයි කියලා හිතුවේ. ඒකේ වරද දෙන්න. එහෙමනේ අර අදින්න කුප්පක. අදින්නකොට තව හිටියානේ මූලසිරිගේ මූලසිරිගේ කවුද ඒ ඈ නෑ තෝදෙය ඒ තව හිටියේ නන්දද ඈ ආනන්ද ආනන්ද සිටු ආනන්ද සිටු බලන්න එයා මහා ධනවතු ඒ ධනවතුන් වුණා අන්තවුන් යමක් පරිත්‍යාග කළේ නැහැ එතකොට මේ ධනය Tamanට මහත් හානිය පිණිස අයහපත පිණිස පැවති ධනයක් වෙනවා. ඉතින් ඒ ඒ විදිහේ අය සිටියා. දැන් වත් සිටින්නට බැරි නෑ. ලෝකෙදි ඉන්නවා. වෙන ආගමිකයන් නම් කමක් නෑ. බෞද්ධයන් සිටින්නට බැරි ඒ නිසා ඒ Taman සම්පක දෙය ප්‍රයෝජනයට ගන්නට පුළුවන්කම තිරෙන්නට ඕනේ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ අපට ඒවා දේශනා කරලා තිබෙනවා. ඒ තමා මහන්සියෙන් හම්බ කරන ධනය තමාගේ කෑම බීම ආදී ප්‍රයෝජන පිණිස ගන්න. තමාගේ මව්පියන්ගේ සැප විහරණය පිණිස ගන්න. තමාගේ අමුදරුවන්ගේ සැප විහරණය සඳහා ගන්න. ඒ තමන් ඇසුරු කරන යහළු මිත්‍රයන්ට සංග්‍රහ කිරීම සඳහා යොදන්නට. ඒ වගේම ශ්‍රමණ බ්‍රාහ්මනාදීන් කෙරෙහි ධම් වැට පවත්වන්නට යොදන්න. එහෙම උගන්වනවා. මොකද ඒ ධනෙන් ලබා ගන්නට තියෙන ප්‍රයෝජන. ධනෙ කියන එක දෙයක් පිටියට කිසිදු වටිනාකමක් නැහැ. ඒයින් ප්‍රයෝජන ගන්නෙ නැත්තම්. ඒයින් ප්‍රයෝජන ගන්නෙ නැත්තම් මොකද නමක් තියෙයි තමයි. තමා මේවා සහ විශාල ධනවතෙක් කියලා. නමුත් ඒන් තමන් ප්‍රයෝජන ගන්න නැත්තම්. ඒන් ප්‍රයෝජන ගන්න. ඒ ප්‍රයෝජනය තමයි අත්තාන සුඛේසිතීනේ. එහෙම නෙමෙයි. තමාව සැපසේ සමාජ සැපසේ ජීවත් වීමට ඒ ධනෙ යොදා ගන්න. ඒකට සුඛේති පීනේති කියන්නේ තමන් කන බොන අනින පළඳින ඒ ආදී දේවල් සඳහා ඒ යොදා ගන්නවා. දැන් කෙනෙක් හිතන්නට පුළුවන් එහෙමත් අදහස් තියෙනවා. ඒ අනුම් ආදී පිළිබඳව කතා කරන විට චාම් කියන එකයි චාම් බව කියන එක. ඒ චාම් බව කියන එක නරක එකක් නෙවෙයි. හොඳ එකක්. නමුත් හැම දෙනාටම ඒක ගන්වන්නට පුළුවන් එකක් නෙවෙයි. එමකොද සමහරු ඉපද සිටිනවා. ඒ අය ස්වභාව වශයෙන්ම අලංකාරයට කැමති. සමහරු අලංකාරයට කැමති. ඒ නිසානේ ඔය මේ චරිත වශයෙන් බෙදන්නේ. චරිත වශයෙන් පුද්ගලයා බෙදා තිබෙන්නේ ඒ ඒ අය අතීත જાතිවලදී කරන ලද කුසල අකුසල කර්මයන්ගේ සම්මිශ්‍රණයෙන් ඇතිව තිබෙන තත්ත්වයක්. ඒකයි මේ චරිතය කියන්නේ. ඒ චරිතවත් අය සමහරෙක් සිටිනවා. ඔවුන් කැමති අලංකාරය. අලංකාරය. ඉතින් ඒ අලංකාරය සඳහා ඔවුන් යම් යම් දේ සිදු කරනවා. අලංකාරය කියන්නේ ලස්සනට අඳින. දැන් ඡාන්දව කියන එක හොඳ වුණාම ඒ අලංකාරයට එදට අඳින එක නරකයි කියලා තව කෙනෙකුට කියන්නට ඒ තරම් අයිතියක් නැහැ. ඒ මොකද ඔහු උසන්තක ධනෙ කියන්නේ. හැබැයි එයා වැරදි විදිහට ධනය සොයාගෙන ඒ කටයුතු කරනවා නම් ඒ වැරදි නිලස සේවනයක පිළිබඳව වරදක් දකින්නට පුළුවන්. නමුත් හොඳ කමිනවයි කියලා ඒක වරදක් ගන්නට කාරණයක් නෙවෙයි. ඉතින් සමහර විටක කෙනෙක් කියනවා අන්යන්ට ආදර්ශයක් ගන්නට Taman මේ විදිහට හැසිරෙන්නට ඕනේ කියලා. නමුත් එහෙම ආදර්ශය ගන්නවද ලෝකයේ මිනිස්සු? ආදර්ශය ගන්නවා නම් මොනතරම් ආදර්ශය මේ රටේම තිබුණාද ඒ පැරණන්ගේ ආදර්ශය අපි අරගෙන තින්නේ නෑ. එහෙම ආදර්ශ ගන්නේ කියලා එහෙම මේ ඡාම් බව ආදිය ගන්නන්නට. ඒක එකිනෙක කෙනා තමා හිතලා කරන්නට ඕන වැඩක්. දැන් සමහර විටක ඒ අර සිතානන් හිතියානම් වර්තමානයේදී කියන්නට බැරි නෑ. අපුත්තකසිතාන තමන් බොහොම චාම් කියන්නේ. නේ අපුත්තකසිතාන තමන් බොහොම චාම් කෙනෙක් කියලා කියන්නට බැරි නෑ. ඇයි ඔහු හරියට කන්නත් නෑ, හොඳට අඳින්නෙත් නෑ. චාම් ඒක නෙවෙයි චාම් කියන්නේ. අනේ ඒක තේරුම් ගන්නට ඕන. මොකද හැම දිනාටම එක සමාන තත්වයක්. ගන්වන්නට බෑ. ඒක එකිනෙක කෙනාට ඒක පැවරෙන කාර්යය. සමහරු ඒ ඒ විදිහේ දෙයක් කරන්නේ. දැන් සමහර රටවල් තිබෙනවා. සමහර රටවල තිබෙනවා. ඒ රටවල ඇති කරගත් ඒ ආණ්ඩු ක්‍රමය නැත්නම් ඒ දේශපාලන පිළිවෙත අනුව ඒ රටේ සිටින හැම දෙනාම එකම විදිහට අඳින්නේ. එකම විදිහටයි අඳිය යුත්තේ. ඒක හරියට අපි භික්ෂුන් වහන්සේලා සිවුරු අඳිනවා. ඒ වගේ අයට තියෙනවා යුනිෆෝම් එක. ඒකමයි හැම දිනම ඇඳී. ඒ විදිහේ සමුකාවක්. ඉතින් ඒක මේ මම හිතන්නේ නෑ. ඒක ඒ ක්‍රමයට හොඳ වුණාට හැමදෙනාම ඒකට කැමති වෙන දෙයක් ඒක කැමති වෙන දෙයක් නෙවෙයි ඒ උනට මුලදී බල කරලා කරන්නේ. ඉතින් පස්සේ නොකර බැරි යන්න පස්සේ නොකර බැරි. එහෙම නෙමෙයි අපි එකිනෙක කෙනාට තිබෙනවා නිදහසක් අපිට සිතන්නේ. සිතීමේ අයිතියක් අප කාටත් තිබෙනවද? ඒ අයිතිය අපේ ධර්මයෙන් නම් නැති කරලා බුදුරජාණන් වහන්සේ අපට කියා තිබෙන්නේ දේශනා කර තිබෙන්නේ ධර්මයේ වූවා සලකල බලා සලකන්න නිකම්ම ගන්නේ කියනවද නැහැ ඒකයි ධර්මයේ ගැන කියන්නේ සුනන්ති ධාරಂತಿ උපපරික්ඛන්ති එහෙම දක්වනවා. සුනාම් සුනාති කියන්නේ අසයි. ධාරේති දරයි. උපපරික්ඛන්ති කියන්නේ ඒ කරුණු නැවත නැවත සලකා බලන එක. සලකා බලන. දැන් මේක මෙහෙමනම් අනිත් එක කොහොමද කියලා අපිට පුළුවන් හිතන්න. අපිට අර තර්ක කරනවා කියන එක නොකරන්නටම නෙවෙයි කියන්නේ. ධර්මයේ කියන එකත් සලකා බලන්නට ඕන. ඕන. දැන් බුදුරජාණන් වහන්සේ ගැනනවා. උන්වහන්සේ පිළිබඳව අපට උන්වහන්සේ පිළිබඳව දැනගන්නට නුවණක් නැහැ. බුදු නුවණ හා දතා බැලීම කරන්නට අපට බැහැ. නමුත් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ සුබුද්ධතාව කියන වහන්සේ ඒකාන්තයෙන්ම බුදු කෙනෙක් කියන බව සිතා ගන්නට සොයා ගන්නට අපට ඉතිරිව තිබෙන්නේ කුමක්ද ධර්මය බුදුරජාණන් වහන්සේ වැඩ සිටියානම් මේ ධර්මයේ බණ පොතෙහි සඳහන් වන දෙතිස් මහා පුරුෂ ලක්ෂණ කියන මේවා ගැන මේවා කලකා බලා උන්වහන්සේගේ බුද්ධත්වයේ පිළිබඳව මේ ලකුණු වලින් හෙළි උතුමා බුදු කෙනෙක් කියන එක අපට පිළිගන්නට පුළුවන් කමක් තිබෙනවා ඒ ශාරීරිය ක්‍රියාවයි දැන් උන්වහන්සේගේ ශරීරය පෙනෙන తත්වය අපට නැහැ. උන්වහන්සේ පිරිනිවන් දැන් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ සුබුද්ධතාව සලකා ගන්නට අපට තිබෙන්නේ උන්වහන්සේගේ ධර්මය. උන්වහන්සේගේ ධර්මය. මෙන්න මේ ධර්මයෙන් තමයි බුදුරජාණන් වහන්සේව සොයා ගන්නට තිබෙන්නේ. ධර්මයානුසාරය. ඒ නිසාමයි උන්වහන්සේ දේශනා කළේ. තමන් වහන්සේගේ ශරීරයේ දෙසම රූප సౌందර්යයේ දෙසම බල බලා සිටි වක්කලි හාමුදුරුවන්ට හින්තේ වක්කලි දීනා පූතිකායන දුක්ඛේන යෝකෝ වක්කලි ධම්මං පස්සති සෝමං පස්සති වක්කලිය ඔබට මාගේ මේ කුණු සිරුර බැලී දෙන්නේ නැති වැඩේ කුමක්ද යහපත කුමක්ද වක්කලිය යමෙක් තෙම මාගේ ධර්මයේ දකිනම් හෙතම මා දකිමි එහෙමයි මහන්සි වදාළා. මෙන්න මේ ධර්මයේ දකින්නට ඕන. හැබැයි මේ ධර්මයේ දැකීම කියන එක ලෝකෝත්තර සිත් නැත්නම් මාර්ග ඥානය උපදවාගෙනයි දැකීම කරන්නට තියෙන්නේ. නමුත් ඊට పూర్වෙහි පළමුව ඒ ධර්මය ලෞකික නුවණින්ද දැනගන්නට ඕනයි. ඒ ලෞකික නුවණින් දැන ගැනීම වශයෙන් කරන්නේ කුමක්ද? සුතා ධතා වචසා ಪರಿචිතා මනසා පික්ඛිතා කියන මේවා කිරීම කරන්නේ. සුතා කියන්නේ ඇස්වීම. ධතා ඒ ධර්මය දැරීම. වචසා ಪರಿචිතා කියන්නේ වචනයෙන් පුරුදු කිරීම. මනසා පික්ඛිතා කියන්නේ සිතින් නැවත නැවත සලකා බැලීම. එවිට ඒ එවිට ලෞකික වශයෙන් ඒ ධර්මය දකින්න කෙනෙක් වෙනවා ලෞකික වශයෙන් ඊළඟට මනසානුපෙක්ඛිතා ditthiya suppati viddha එතන ditthiye කීවේ ලෝකෝත්තර වූ සම්‍යක් දෘෂ්ටිය ඒ දෘෂ්ටියෙන් suppati viddha පටිවිද්ධා කියන්නේ පිළිවිද දැනගත්තා. සුප්පටිවිද්ධා කියන්නේ මනසේම හොඳ හැටිම පිළිවිද දැන ගැනීම කියන්නේ. දැන් ඒ ගැනීම කරන්නට ඊට పూర్වෙහිද ඊට පළමුවද ලෞකික ඥානයන්ගෙන් ඒ ධර්මයේ දැකීමට ඕන. ඒ දැකීම. ඒක ඥාත පරිඥා, තීරණ පරිඥා පහාන පරිඥා කියන පරිඥාවන්ගේ වශයෙන් දක්වනවා. ඥාත පරිඥා කියන්නේ මේ ස්කන්ධයෝය රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකයේ යෙන් මේ ධර්මයෝ නාම මේවා රූප කියන මේ නාම රූප ධර්මයන් පිළිබඳ ඇති ස්වභාවයන් ඒවායේ පච්චත්ත ලක්ෂණය කියන පච්චත්ත ලක්ෂණය කියන්නේ ඒ එකිනෙකකට අයත් වෙන වෙන වූ ලක්ෂණයන් වෙන් කරගෙන දැන ගැනීම ඥාත පරිඥා. ඊළඟට තීරණ පරිඥා කියන්නේ ඒ උද්‍යව්‍යාදී ඥානයන් උපදවාගෙන මේ නාම රූප ධර්මයෝ අනිත්‍යයෝය දුක්ඛයෝය අනාත්මයෝය කියන නාම රූප ධර්ම අනිත්‍යයි දුකයි අනාත්මයි කියන මේ දර්ශනය යම් විදර්ශනා ඥානයන්ට අසු වේද අරමුණු වේද අන්න ඒ ඥානයන් උපදවා ගැනීමෙන් ඇතිවන්නේ තීරණ පරිඥාව. ඒ නාම රූප ධර්ම පිළිබඳ නিত্য සංඥා, සුඛ සංඥා, අත්ථ සංඥා කියන මේවා දුරු ඊළඟට පහන පරිඥා කියන එකෙන් අර අර තීරණ පරිඥාවෙන් නිසාම තීරණ පරිඥාවේ අනිච්ච දුක්ඛ අනාත්ම. ඉතින් මේ සමාන පරිඥාවේදී මේ විදර්ශනා ඥාන අනුපස්සනාවන්ගේ වශයෙන් දක්වනවා ප්‍රධාන වශයෙන් දක්වනවා අනිච්චානුපස්සනා දුක්ඛානුපස්සනා අනාත්මානුපස්සනා තව නිදිදානුපස්සනා, විරාගානුපස්සනා, නිරෝධානුපස්සනා, පටිච්චසමුප්පාදානුපස්සනා ඔය විදිහට දක්වනවා. අන්න ඒ අනුපස්සනාවන් හේතු කොට ඒ අනුපස්සනා කියලා නම් දක්වලා තියෙන අනුපස්සනා කියන එයින් දක්වන්නේ නුවණම. නුවණ. එතකොට අනිත්‍යයේ වශයෙන් අනිත්‍ය වශයෙන් දැකීම. ඒ අනිත්‍යයේ හැටියට අනිත්‍ය වශයෙන් දක්නා නුවණ. අනිච්ඡානුපස්සනා දුක්ඛානුපස්සනා දුක් වශයෙන් දක්නා වූ නුවණ. අනාත්මානුපස්සනා අනාත්ම වශයෙන් දක්නා වූ නුවණ. අන්න ඒ විදිහට ඒ ඒ අනුපස්සනා